මේ භාවනා දිනු කර ගැනීමට උපකාරන ආකාරයේ දේශනා පිළිපැද වීමට බලාපොරොත්තු වන අද මේට නිස්සාරණය පිළිබඳව දේශනාව ඒ මාතෘකාවට දේශනා ඉදිරිපත් කරනවා. මුස්තරණය කියන්නේ නිදහස් වීම කියන එකයි. ඒකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන සම්දතාවයේ නැතිව ගැනීම කියලා. එමේ එක්තරා සූත්‍රයක දක්වා තිබෙනවා. ඒ රූපයෙන් සංගරාගුණය සංගරාපහන මුදන් කෝපස්ස වෙනස් කරනවා. මේ සම්මාගේ රූපේ හරි බාහිර රූපේ තියෙන රූප කෙරෙහි සම්පූර්ණ සංගරාගුණය ප්‍රකාණයක් සම්පූර්ණ සංසිීමක් වෙනවා නම් ඒක තමයි රූපයෙන් මෙදහක් වෙන රූපේ නිස්සාරය. සංගරාගුණය කියන්නේ සංදේශයන් කැමැත්ත, රාගය කියන්නේ ඇලීම. ඒ රූපයෙන් කෙරෙහි යම් කැමැත්තක් හෝ ඇලීමක් තිබෙනවා නම් ඒ කැමැත්ත සහ ඇලීම සම්පූර්ණයෙන් නැති කිරීම අයින් කිරීම තුළින් රූපයේ නිස්සාරණය නැත්නම් රූපයෙන් නිදහස් වීම ලැබෙනවා. ඒ වගේම බුදුදහම මහත්කම දක්වා තිබෙනවා යෝ වේදනාය සංදරාග විනෝ සංදරාග පහන ඉදන් වේදනාය නිස්සාරණ මේ වේදනාව කෙරෙහි පවස්නා වූ ඒ සංදේ තීරාවිය සුඛ වේදනාව පිළිබඳ වේවා දුක් වේදනාව පිළිබඳ වේවා උපේක්ෂා වේදනාව පිළිබඳ වේවා ඒ කවර වේදනාව පිළිබඳව හෝ පවස්නා වූ සංදේ සාරාමිය සම්පූර්ණයෙන්ම අයින් කරනවා නම් අයින් කළා නම් අන්න එවැනි අවස්ථාවකදී වේදනාවේ දුක්ඛර්ණය ලැබුවා වේදනාවෙන් තමයි නිදහස් වෙනවා නැත්නම් මේවට දැඩි කටයුතු කරන්න. ඒකට මේ විදිහටම සංඥාවක් තියෙනවා සංඥාවේ සංඥාව කෙරෙහි පවස්නාව සංදරා කියන්නේ සංඥාවේ නිස්සරණයයි ඒ වගේම සංස්කාර කෙරෙහි පවස්නාව සංදේ රාගය නැති කිරීම ඒ සංස්කාර කෙරෙහි එතකොට උදාහරණය වෙනවා ඒ වගේම තමයි විඥානය කෙරේ පවතිනා වූ සංග්‍රහයේ සම්පූර්ණ නැති කිරීම විඥානයේ නිදහස් වීම විඥානයේ නිස්සාරණය වෙනවා ඒ නිදහසේම නිස්සාරණය කියන්නේ මේවට ඇලීම දැඩීම ඇති කරන සිතෙන් සාපකල් මේ සංස්කාරයේ නැවත නැවත ඉදීපදී දුකින් දුකටම පත්වන්න සිදුවන දෙයක් මේ සංස්කාර දුක සම්පූර්ණයෙන්ම නැති කිරීමට නම් මේ සියලුම ධර්මයන් කෙරෙහි කියන ඇලීම සහ දැඩීම සංවේය සාපාගේ සම්පූර්ණයෙන්ම සමාගයටකින් අයින් වන්නට ඕන මේක සම්පූර්ණයෙන්ම අයින් වූ කෙනාට කියනවා තවත් සෝක් කෙනෙක් කියලා. ඒකට මේ චන්දනාවේ අයින් කරගත යුතු කරුණු ප්‍රධාන වශයෙන් තියෙනවා කියක්. සමන්ගේ රූපේ කෙරෙහි වේදනාව කෙරෙහි සංඥාව කෙරෙහි සංස්කාර කෙරෙහි එදෙසම විඥානය කෙරෙහි. ඒ කියන්නේ තමන්ගේ පංචස්කන්ධ රූපේ කෙරෙහි පවත්නා වූ සංදේශාලාගේ අනිසාරණයට වෙනවා. ඒ වගේම සමා අසෝකන බාහිර පංචස්කන්ධ රූප කියන දීවි වස්තුන් සත්‍යෝ හෝ මනෝ දේ කවරෙන් හෝ ඒ සත්‍යන්තරේ මනසන්තරේ ජීව වස්තුන්තරේ පවත්නව සඳහාගේ අනුවීම සිදු කරන්නට ඕන. ඉතලද හැද රූප පේනම කනස් ශබ්ද ඇහෙනවා නාසයට කනස් සුවඳ දිවට රසකාට ස්පර්ශ දැනෙනවා. මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ වැනි ධර්මයන්ගේ පවත්නව සඳහාගේ තැන් කරන්න සිදු වෙනවා. ඊට අමතරව මේ ලෝකයේදී කාම ලෝකයේදී පවත්නව වැඩිම බැඳීම රූප ලෝකයේ කෙරෙන පවස්නාව ගැනීම ගැනීම අරූප ලෝකයේ කෙරෙන පවස්නාව රූප ඒ ඇදීම සහ ගැනීම පොළො විශ්ේ කෙරෙන පවස්නාව ගැනීම ගැනීම අයිතිකරගත යුතුයි ඊළඟ සම්බන්ධව සමාජයේ සිත තුළ යම් කිසි ධ්‍යාන සම්පර්කයෙන් කියනවනම් ඒ ධ්‍යාන වල තියෙන ලැබීම නැතිවීම නැති කරගන්න සිදු වෙනවා එලෙසින්ම යම් කිසි කෙනෙකුට මාර්ගයක් පලයක් ලැබලා ඒ නිර්වාණය සාක්ෂාත් කරගන්න නිවන් සුව අත්දකින්න නම් ඵල සම්මාදයට සම්බන්ධින්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිර්වාණය කෙරෙහි පවතිනා වූ සංදරාගය අයින් කරන්නට ඕන. මේ සම්මතර සමාගයේ ජීවිතයේ පැවැත්ම කෙරෙහි පවතිනා වූ සංදරාගය සම්පූර්ණ නැහැ කරන්නට ඕන. ඒකට තමයි සම්පූර්ණයෙන්ම කෙනෙක් නිදහස් වෙනවා කියන්නේ. ඒ සම්පූර්ණයෙන්ම නිදහස් වීමට අපි කියනවානේ සරණේ කියන වචන. මේ සරණ. එතකොට මේ රූප වේදනා ආදී පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි මෙලෙසින් ලෝකයේ සත්‍යය ඇනී බැඳී පාසාවෙන් කටයුතු කරනු මේ තියෙන යථා සත්‍යය නොදන්නාකම නිසා රූපං අජානන අපස්සන් යථාභූතං රූපේ හරියට දන්නේ දක්නේ නැහැ මේ නියම ආකාරය ඒක නිසා රූපයේ ඇලෙනවා බැලෙනවා ඒ වගේම වේදනාව කෙරෙහි සංඥා සංඛාර විඥාන කියන සතරස්කන්ධ කෙරෙහි පවත්නා වූ නියම සත්‍යයේ නියම ආකාරයෙන් අවබෝධ කරගන්න නැති නිසා මේ ධර්ම කෙරේ හැදෙනවා දැනෙනවා. ඒ නිසා මේ පංචස්කන්ධ ධර්මයන් කෙරේ පවස්නාව වෙනසම නියමතාවක් මේ අවබෝධ වීම තුළින් තමයි මේ සංදරය මේ භාගයේ අපදේශිත තුළින් අයින් කරන්නට පුළුවන් ශක්තිය අපිට ලැබෙන්නේ වෙන කවර ආකාරයකින්වත් ඒක කරන්නට බැහැ. ඒක බලෙන් අයින් කරන්න පුළුවන් ධර්ම නෙවෙයි. සමාධියේ සිත තුළින් විශේෂයෙන්ම යටිසිත තුළ මේවායේ තියෙන යථාර්ථයේ යථාර්ථයේ අවබෝධ වීම තුළින් නිරායාසයෙන්ම වාගේ දේම වාගේ සමාගයේ සිටතර පවත්නා වූ මේ ධර්ම කෙරෙහි පැවතෙන සම්දේල හෝලාගේ නිස්සම් වාගේ ගැළවී යන අය වෙනවා. ඒ නිසා මේ පංචස්කන්ධයේ යථාර්ථය තේරුම් ගැනීම ප්‍රයෝජනවත්. එතකොට රූපස්කන්ධයට ඇලෙන්නේ දැනෙන්නේ රූපස්කන්ධයකට නියම සත්‍යම දන්නා සමයට. සමන්ගේ රූපස්කන්ධය උදාහරණයක් ගත්තොත් මේක කොයි තරම් දුකක්ද කියලා තේරුම් ගන්නට ඕන. මේක ඒකාන්ත වශයෙන්ම දුකක් ඒ වගේම ඒකාන්ත වශයෙන් මේක දුක් ලබා දෙන ස්ථානයක් ඒක නිසා මේක දුක් සමුදය සත්‍යයක්. මේ පරිදේ තමයි විවිධාකාර දුක් පීඩා කරදරකට පමනවන ඉදිරියටත් පමනවන. මේ දක්වා අපි අනන්ත සම්මාන දුක්ඛයට විදලා තියෙන මේ පරිගණේ පවත්වාගෙන යන සඳහා කවන කෝණයක පවා මහා විශාල දුකේ තැන්දී ස්වර්ණික පවා වකිදී කරන එක පවා විශාල දුක. ඒ කනකොන දේවල් ඊට පස්සේ ශරීරයෙන් පිට ගන්නට වෙන ඒවා පවා විශාල දුක. කලින්ගේ සෝදන්නට පවිත්‍ර කරනට නඩත් කරනට දෙනවා ඒවත් විශාල වශයෙන් ඇතුළු දුක්. මේවා වගේම මේවා එතරම් දුක් වශයෙන් නැතරකුවා සමාජයේ ශරීරයෙන් විවිධාකාර රෝග ඇති වෙනවා. විශේෂිත පාණය දක්වා අහවල් කොටස තුළ ශරීරයේ මේ කොටස තුළ රෝගයක් ඇති වෙන්නේ නැහැ කියලා කියන්නට බැරි තරමටම මේ මුළු ශරීරයේම රෝග ජීවිතම් පබංගුරම් කියලා බුදුහාමුදුර දක්වන රෝගයන්ට කැඩෙන්නක් වගේ කුරුල්ලෙන්න කැඩෙනවා වගේ රෝගය රෝග විවිධ රෝග ඇතිවීමට තියෙන කැඩෙන මේ ශරීරයේ තියෙන. ඉතින් මේක තුළින් ඒ රෝග ඇති වුණාට පස්සේ ඇතිවන දුක අතිශයින්ම දරුණුයි අතිශයින්ම බරපතල මනලට පුළුවන්. සාපල දුක සාමාන්‍ය දුක් ඇතිවන්නට නම් අපිට සාධිම කියන ජීවිතේ නැති නිකන් තමයි විකාර දුක් ඇතිවන්නට පුළුවන්. ඒකට මේ වාක්‍යෙන්නේ ඇදෙන්නේ බැඳෙන්නේ මේක කාමසත්‍යම දුක් ලබා දෙන ධර්මයක් මේක පවතිනා තාක්කල්ම දුකක්ම පවතිනාය කියන හැඟීම ඒ අවබෝධයේ ලෝක සංස්කාරයේ සිද්ධ තුන නැති නිසා. ඒක කොච්චර අපි ආශා කරගෙන මම තියාතෝ මගේ මගේ කියලා හිතන්න කටයුතු කරා. ඒකට කොයිතරම් බැලම හේවකම කරක් මේ ශරීරය තුළ කිසිම ආශාවෙන් සුළුයි ගුණයක් අපිට දක්වන්නේ. ඒ ශරීරයේ පොඩ්ඩ වැඩෙන විට නොයෙක් ආකාරයෙන් කැදී ගැනීම වල ලක්ෂණ තමයි විවිධාකාර ආබාධ අනතුරු වලට ලක්වන්නට පුළුවන්. විවිධාකාර දුක් ගැන මේ ශරීරයෙන් ලබා දෙනවා. ඒ අමතරව මේ ශරීරයේ සාමපස්සේන තුනක කොටස් වෙනම මේ කියන අපවිත්‍ර දෙයක්. මේක ලෝක සත්‍යයට තේරුම් ගන්නට බෑ මේ උදාහරණයක් දෙන්න නිසා මේකේ නියම සත්‍යය නඩන්නේ නැහැ. ඒක නිසා රූපං නගන්න අපස්සන් යථා භූතං රූපේන පරිදි දන්නේ දක්න්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා චාතුම් මහා භූතිකෝණයේ ශරීරය කියන එකට උපමාවක් වශයෙන් ගණ්ඩෝති පිටකයේ උනත් රූපස්ස වේසං අධිවචනම් ඕදන කුමාර මාතකුම් මාතු පෙට්ටික සම්භාත ඕදන කුමාරට පදයක් අනිත්‍යත් සහගෙන දේන පරිමන්දන විද්‍යාසන ධර්මස්ත කියලා. ඒ කියන්නේ මේ ශරීරය කියන්නේ මහණෙනි මේ හෝ මනේකට සුවාලයකට කියන බනවතන. ඒ කියන්නේ තුවාලයකට වන්නේකට මේකුණේලා තියෙන ඕජස් කරන පොළේලා. ඒ තුවාලයක් තියෙනවා නම් ඒ තුවාලයට කියන වෙනවචනයක් තමයි මේ ශරීරය කියන්නේ. ඒ වගේම වගේකම ස්වභාවයෙන් මගේම මේකම මේ පරිස්සමෙන් දෙයක් වෙනවා ඒ වගේම උත්සාහ ගොඩබා දෙනවා ඒ වගේ දේවල් කොහේ ආදී තැන්වල විවිධ රසවත්ම මොහොතේ දේවල් කියලානේ මේවා දකින්නේ මේවා දන්නේ මේ මිනිස් ලෝකයේ සමහරවිට ඇලෙනවා බැඳෙනවා හැදෙන්නේ දෙන්නේ නේද තව තවත් සංස්කාර දෙකකින් දෙකම පස් කරගෙන පස් කරගෙන කටයුතු කරනවා එතකොට මේක ඒකාන්ත වශයෙන්ම පිළිකුල් සාගත දෙයක් කියලා අතු වෙනවා. එතකොට මේක තේරුම් කියන්නේ සංදේ සාමයේ අයින් කරන්න පුළුවන් කියන දේ. අනිත් අපි මේ ශරීරය නිරන්තරයෙන්ම වෙනස් වෙන වෙනස් වෙනවා. දුකලක් තියෙනම ඒකාන්ත වශයෙන් මේ මේක කියන සංග්‍රහ ගැන කියන තේස්පාන. අපි ජරාවට පස්සේ නම් ජරාවට පස්සින්න සමානවත් වෙන මේ ශරීරයේ ශරීරයෙන් ඇලීම බැඳීම අයින් කරන්න. ඒක එන්කම ජරා දුක තවසක් වැඩි වෙනවා විනා මේ ජරා දුක අඩෙනවා කියන්නේ අපි ජීවත් වෙනකොට මේ ජරා දුක වැඩි වෙනීම අපිට අත්දැකෙන සිදුවෙනවා. ඒ ජරාවට පස්සේ ආය තමයි ජරා දුක ධර්ම කර්ම කාලේ ඉන්න හැම වෙලාවෙම තේරෙන්නේ නැහැ. නමුත් මේ ජරා දුක් ඇතිවීම නිතරම මේ ජරාවට පත් වීම ප්‍රමාණවත් වෙනවා මේ ශරීරයේ පවතිනවා දෙන්නේ කරගන්න. ඒ තමතර මේ ශරීරයේ සමාහෝ සමාධිය අය සමාත අය ධර්මයක් කියලා ලෝක සත්‍යය සදානුකයට ඒකේ එකක් නෙවෙයි. ශරීරය භාග මාත්‍ර හතරකින් හැදෙන්නේ අනාත්ම ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා පතරේ සමන් භාවනම් භාගයේ තියෙනවා. ඒ වගේම ආපෝ සමන් භාවනම් භාවයේදී සීලෝ සමන් භාවනම් භාවයේදී වාදයේ සමන් භාවනම් භාවයෙන් කියන ආකාශ සමන් භාවනම් භාවයේ කියලා. ඒ රාවල වාද සූත්‍රවල දක්වන පාඩයක් අපි ඉන්නේ පස්සේ මේ රූපය පඨවි කොටස් වශයෙන් දකින්න. පඨවියට සම්මතරව දකින්න. ආපෝ ශේ තීජෝ වායෝ පාඨාස කියන මේ ධාතුන් වල සම්මතර ලබන්න කියලා. මේ කතාව මේ ඇයිද කියනකොට මේ සරල දෙයක් වන්නට පුළුවන්. මේක ඇත්ත වශයෙන් යටි සිටින් මේ අවබෝධය තියෙනකොට මේ සංසස්කන්ධ ලෝකයේ මේ විශේෂයෙන්ම මේ ශරීරයේ පඨවි ධාතු කොටස් ආපෝ කොටස් තීජෝ කොටස් වායෝ කොටස් ආකාශ ධාතු කොටස් කියලා. මේකේ තියෙන ඇදීම බැඳීම සම්පූර්ණ වශයෙන් අයින් කියනවා. එතකොට මේකට කොයි ආකාරයෙන් වෙනස් ස්වරූපයකට මේ ශරීරය කොයි ආකාරයෙන් පස්සනක් එතකොට සමාජයේ සිට සැරෙන්නේ. නැත්නම් මොනවද දේශිතින් විතර මොනවද බැඳීසිතින් විතර මොනවද ආශා කරන විතර මේ ශරීරයේ මනස ආකාර වෙනස් වෙන ස්වභාවයකට පස්සන කල්හි සමාගයේ සිත තුළ විශාල දුක් ජනිත කර දෙනවා. මොනවද ඇලී බැඳීම සිතෙන් සාකල් ඒ දුක ඇති කර දෙනවා ගන්න. මේ සාමයේ ශරීරයේ පටවි ආදී ධාතු වශයෙන් බලන්නට පුළුවන් වෙන්නට ඕන මේවා ආත්මව සමාස ඕනෑ විදිහට පවත්වාගත හැකි ධර්ම නෙවෙයි බුද්ධ ස්වාමීන් වහන්සේ ධර්ම මේ පොදේවත් කියන පටවි ආදී දේවාය ගැන මූල ධාතු හතරෙන් වශයෙන් හැදෙච්චි මේ රූප ගොඩක් අපේ කියන ළඟත් කරනට අපි විසින් මම කියලා මගේ කියලා අරගෙන මගේ ආත්මය කියලා කටයුතු කරගෙන මේකට ඇදී බැඳී කටයුතු කිරීම ඇත්තම මූලිකම තුනේ සිදුවන ක්‍රියාදාමයක්. ඒක නිසා තේරුම් ගන්නට ඕනේ මේක සත්‍යයක්. මේ සම්සර මේ ශරීරවල ඇති සංසාරයෙන් තමයි මේ ශරීරවල බැඳෙනවා බැඳෙනවා. මේ ගුණයෙන් ඇරුණා. සත්‍යගත සාධනන්නේ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා. මේකෙන් මරණ ගියාට පස්සේ තේත ලෝකයේ තේතේ කරනවා මේ තේතංග ලැබුණා. නැත්තම් තේතෙන් කරනවා තේතංග ලැබුණා. ලැබුණා. නැත්තම් අපායට දෙනවා අපායට දෙන සත්‍ය අපවා සමාගයේ ශරීරයට ඇරෙනවා බඳනවා. කොයි ලෝකෙක කොටෙන් ගියත් සත්‍යගත සාධනන්නේ එතන එතන ඇරෙනවා. ඒ විදිහට මේ වැලියදී බැඳි බැඳි කටයුතු කරන නිසා මේ ශරීරයට ආශාවෙන් සංසාරයෙන් බැඳීමකින් බැඳීමකින් යුතුව කටයුතු කරන නිසා අතීත සංසාරයේ අනන්ත අප්‍රමාණ සංසාරික දුක් විඳා. ඒක විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ. ජාති දුක් විඳා, ජරා දුක් විඳා, ව්‍යාධි දුක් විඳා, මරණ දුකින් ලෝක පරිදේවාදී අනන්ත ප්‍රමාණ කායික දුක් වෙනවා. ඊට අමතරව ජනන්නේ විනිසාකාර බාහිර උතුරු නිසා ඇතිවන දුක් පීඩා අපි විඳ මේ සංසාරේ පුරාම මේ ශරීරයේ දැනීම නිසා සමහරට ප්‍රේත ලෝක වලට වැටෙන දුක් වෙනවා. අසරණතාව වලට වැටෙන දුක් වෙනවා. ඒ නාපිරිසන් ලෝක වලට වැටෙන නැත්නම් අපායට වැටෙන අපාගාමී මේ විදිහට මේ සංසාරයේ අතීත සංසාරයේ අපි කොයි තරම් දුක් මේ ශරීරයට ඇලියදී බැඳි බැඳි සිටීම නිසා බින්දද මේ විදිහට ඇවිදින් බැඳි බැඳි හිතුව තමත් විඳින්නට සිදු වෙනවා නේද මේ තරම් සංසාරික දුකක් ලබා දුන්නා වූ එලෙසින්ම දැනුත් මේ විදියට අතිශයින් භයානක රෝග පීඩා ආදී දුක් ලබා දෙන්නා වූ ඒකාන්ත දුකක් හෝ ඒකාන්තයෙන් දුක් ලබා දෙන ස්ථානයක් වන බැවින් දුක් සමුදයක් වූ මේ ශරීරයෙන් කෙරේ ඇලෙනවන් බැඳෙනවන් මගේ සිතේ තුළ තියෙන මෝඩකම නිසා මේ දෙක ඇලෙන්නේ බැඳෙන්නේ කියලා සමාජම තේරෙනවා මේ මෝඩකමක් සහිතවම මේ ඇලීම බැඳීම එතකොට අයින් කරන්න පුළුවන් වෙනවා මේ ධම්මදේශනාව අදාළ වන්නේ මේ ජීවිතේම නිවන් දැකීමට බලාපොරොත්තු වන අයට පමණයි අන්නාට මේ දේශනාව මෙතරම් පෝෂණය කරන්න පුළුවන්. එතකොට කවදා හෝ දවසක යන්නේ මම ලබාගෙන මේ දේශනා අතර යන සිතිවිලි කරමින් හේතු වෙනවා. නමුත් මේ ජීවිතේම නිවන් දැකීමට බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ ධර්ම දේශනාව විශේෂයෙන්ම මා දුමු කරනු ලබන්නේ. එතකොට මේ ආකාරයෙන් දුක්ඛ සංවේගයේ තියෙන ඇඳීම බැඳීම ඡන්ද රාගය කියන එක අයින් කරගන්න තෝරන අයින් දී ගන්න ඕන ඒකේ නියම තත්ත්වය දැකීම තමයි. ඊළඟට අපි ගමු වේදනා ස්කන්ධය. වේදනා ස්කන්ධයෙන් දුක් වේදනාවට කවුරුත් ඇලෙන්නේ නැහැ බැඳෙන්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවලදී මේ මිනිසුන්ගේ ලෝක සත්‍යයේ හිත තුළ තියෙන මෝඩකමට මේ දුක් වේදනාවක් සැපක් කියලා හිතලා මේ දුක් වේදනාවට ඇලෙන අවස්ථා අනන්තවත් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි කියනවා මනසට මේ මේ භූමක් කියලා. මේ සාපාරමත් සංදාවේ ගන්නමත් සංදාවේ ගන්න එකත් ඒක කිසිම රසයක් නැහැ මේ. කොන විටත් මේ මිනිස්සු ගොන්නේ බොහොම අපේ විදියට එක පාට කියනවා නැත්නම් කොහොම හරි අපේ එදුදා ඒක කරන්නේ. ඊට පස්සේ අතිශාල කායික දුක් පැටින් ලැබෙනවා. ඊට පස්සෙන්ද විශාල දුක් ලැබෙනවා. නමුත් ඒ මිනිසෙකට නැවත නැවත ඇලෙනවා. නැවත නැවත අර හැබැයි නිසා දුක් ඒවම නැවත නැවත පරිහරණය කර ආයේ දුක් වෙනවා. ඉතින් මෙවැනි දුක දුකක් වශයෙන් තේරුම් ගන්න නැතිකම නිසා දුක් වේදනාවට පලන අවස්ථාවක් තියෙනවා. ඔය කාමක වශයෙන් කටයුතු කරන අවස්ථාවලදී බොහෝ විට දුක් වේදනා දැනෙනවා. ඒ දුක් වේදනා වලට බොහෝ සත්‍ය ඇලෙනවා. එතකොට මේ විදිහට දුක් වේදනාව දැනෙන අවස්ථාව තිබෙනවා පිටිතම දුක් වේදනාවට දුක්ඛක්ෂය බොහෝ විට කැමති නැති නිසා දුක් වේදනාවට ඇලීමක් නැතේ බැඳීමක් නැතේ නමුත් සැප වේදනාවට නෝකී සෑම සත්‍යකමාගේ රහත් නොසෑම කෙනෙක්මාගේ ආසන්නතමයිට බැඳලා ඉන්නවා මේ සැප වේදනාව ප්‍රත්‍යක්ෂය හටි කරනවා ඒක තමයි සිදුවන සාමාන්‍ය ක්‍රියාදාමය එතකොට මේ සැප වේදනාවේදී හැම වෙලාවෙම තත්ත්වයේ දන්නේ නැතිකම නිසා නිසා තමයි එලෙසින් මේ ආකාරයෙන් ලෝක සත්‍ය දුක වේදනාට දැනෙන්නේ. මේක විශේෂයෙන්ම දේරුම් ගන්නට නම් මේ දුක වේදනාට ඇනිලා බැඳිලා ආසාත්‍රා මේ වස්තුවේසාවක් හදේට බලලා මේ සංසාරයේ පුරා අනන්ත අප්‍රමාණ වාර ගන්න සුපදීපදී මෙරි මෙරි කුලීතන කාලයන්ම ඉතිරි මේ දුක් විඳගෙන විඳගෙන විඳගෙන අපි ඇවිල්ලා තියෙනවා කියන කාරණාව. මේ සුඛ වේදනා දැඩි කටයුතු කළ දැඩි කටයුතු කළ අනාගතයේ ප්‍රදේශයෙන්ම නැවත නැවත ඉපදෙන්න වෙනවා නැවත නැවත මැරෙන්නට වෙනවා ජාති ජරා ආදී දුකින් සිදු වෙනවා ඒක නිසා මේ සුඛ වේදනාව කියන්නේ අත්ත වශයෙන්ම සමාජ මිත්‍ර වේදයෙන් සම්මිල සිටින මහා වරකෙක් වගේ සමාජයේ මුත්තම හිතවත් යාළුවෙක් මිත්‍රයෙක් වගේ කෙනෙක් නමුත් සමාත නේත්තාපාද වදනේත්තා පමණ සංස්කාරේ පුදාගෙන තින් බදිනස පැමිණුවා මෙන්න මේ සත්‍යය තේරෙනවා මේ සුඛ වේදනාවට බයවිය යුතුයි කියන හැඟීම ඇති වෙනවා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන බාහිරබ්බන් මේ දස සුඛ වේදනාවයි කියලා ඒ සුඛ වේදනාව කෙරෙහි ජීවවිය යුතුයි කියන කාරණාවට ජීවවිය යුතුයි කියන කාරණාව ප්‍රකාශ කරලා තියෙනවා ඒක බුදුහාමුදුරුවෝ කිව්වත් නොකියවත් සමාතම තේරෙනවා මේක කෙරෙහි ජීවවිය යුතු ධර්මයක් මේකම මොකද අපි සංසාර දුකට ඇදලා දාපු ධර්මය අනන්ත අප්‍රමාණ දුක දුක් පිටර දුන්නා පිළිසම් දුක් යන ලෝකයේ දුක් පිටර දුන්නා ඒ වගේම අපා දුක් පිටර දුන්නා මනුස්ස ලෝකයේ දුක් පිටර දුන්නා සංසාරයේ දුක් අනුභව කිරීමට මේ කටට මඟ පෑදුවා මේක දුක් සංදේශාත්මක දැනීම දැනීම දැනීම කටයුතු කියන මේ දුක් සංදේශාත්මක බැලෙනවා නම් බැඳෙනවා නම් ඒක අනුකිතාකේ එතන තියෙන තමයි නොදස්කම ඒ නිසා මෙතෙක් කරන්නේ නොදස්කම නිසා මේ දුක් ලබා දෙන හේතුවක් වූ දුක් සමුදය උපස්සිය වූ මේ ධර්මයේ ඇලුන බඳුන ඇලියදී දැනෙන්නේ නැවත නැවත දුක් ඇති කරගත්තම මම කොයිතරම් මොලේකම මේ ආකාරයෙන් කටයුතු කියන කියලා හිතලා ඒ අවබෝධය කියලා ඒ මොලකමක් සහිතව යැලීම ඇති කරගන්න කරගන්නට. ඒක අමතර කොයිතරම් මේ සුප වේදනාවට ඇලීමක් ඇති වෙන්නේ මොකද්ද? එතනම ඇතිව එතනම නැතිව ලෝක මහා නේද පඩවටේ තරම් විශාල ධර්මයක් නෙවෙයි මේක පෙන්නනවට කියන ඇලීම තියෙනවා. ඒකම සුදු පොහොන් පෙටක් වෙන බර නැති මහා ඈතට ඉවත් කරන්න පුළුවන් දෙයක් හරිය හරිය ආකාරයෙන් ඒක නිබඳ කරුණු බලනවා. මොනස දුදාන්නේ මේ ලෝක සත්‍යයට සංසිතින් මේ සුඛ වේදනාවට කියන ඇලීම අයින් කරන්නට බැරි තරම් ප්‍රබල ධර්මතාවයක්. ඒ ගොඩක්ම නිසා තියෙන කතාවක්. මොනවද කොහොමදයි එලකින් ඇතිවෙන්නේ. නමුත් මේ යථාර්ථයේ යථාර්ථය දන්නවනම් මේක ඒකාන්ත වශයෙන්ම ඇති වෙලා පැවතිලා නැති වෙලා යන මේ මොහොතේ විතර. ඒක පස්සේ දෙයක් නෑ. දැන් අපි මේ ජීවිතේ පුරා යම් කාලයක වේදනාවක් වින්දනම් අද දැන් අපිට හැදලා ඒ වදිනා බැලුවම අපිට මොනවද ඉස්සරේ තියෙන්නේ. ඉතින් ඒවට ආසතර කරලා කඩේට ගිය නිසා අපි සංස්කාර රැස් කරගෙන අනන්ත ප්‍රමාණ වාර්තාන සංසාරේ ඉදිරිපිටි සංසාර දුක් අනුභව කරන්නට අවශ්‍ය සංස්කාර ධර්මය රැස් කරගන්නවා. ඒකේ ඒ අනන්ත සංස්කාර දුක් වෙනවා පිළිතේ සංස්කාර දුක් වෙනවා ඒ හැර ඒකෙන් ඉතිරි වෙච්ච දෙයක් කියලා කියන සමහරට තේරෙනවා එහෙම තේරෙනවා නම් මේ සුඛ වේදනාව කියන ඇදීම කොයි තරම් භාවිත දෙයක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා අනිත් පැත්තෙන් මේ සුඛ වේදනාව මම විඳිනවා මගේ සුඛ වේදනාව කියලා හිතලා තමයි ලෝක සත්‍යය කටයුතු කරන්නේ ඒකම අයින් කරගන්න ඉතින් ඒ අයින් කර ගැනීම තමයි දැනගන්න ඕන මේ සුඛ වේදනාව ඇති වෙන මේ හේතුන් නිසා. මේ විශේෂණ පස්සපච්චා වේදනා කියලා බඳුනවා මුලවත් වශයෙන් යම් දෙයක් සම්පූර්ණයෙන්ම කැහැ රූපේ දැකලා ඒ රූපේ තේරුම් ගන්න තමයි රූපේ ක්‍රියාකාරයෙන් වෙනසන. ඉතින් එතකොට ඒ සුඛ වේදනාවක් දැනෙනවා. එතකොට ඒ චක්ක සම්පස්කේ සුඛ වේදනාවක් ඇතිවෙන හේතුවක් වෙනවා. ඒ වගේම ලෝක සම්පස්ක දාන සම්පස්ක ජීව සම්පස්ක කාය සම්පස්ක මනෝ සම්පස්ක කියන ඒක ස්පර්ශ ධර්මයන් ස්පර්ශ ධර්මයන් හේතු වෙනවා මේ සුඛ වේදනා ඇතිවීමට එතකොට මේ පස්සේ නිසා ඇතිවෙන හේතු නිසා හටගත් ඵල ධර්මයක් මේක සමංගයක්වත් සමාගයක්වත් නෙමෙයි මේ හේතුන් එකතුනාට පස්සේ ඉගෙන එක ඇති වෙනවා අය කවුරුත් ප්‍රතිකලෙත් නැහැ. හේතුන් නැති වෙනකොට ඒක ගෙන්නේ නැති වෙනවා. කවුරුත් නැති කරන්නේ නැහැ නැති කරන්න පුළුවන් කමකුත් නැහැ. හේතුන් නැති වෙනකොට නැති වෙනවා. ඒක නිසා මේ தත්ත්වය හරියට තේරුම් ගන්න නම් මේ ආත්ම වූ සියුම් දැනීම මාත්‍රයක් එක්කනේ මේක ඇතිවෙච්චකම පොරතුන නැති කියලා කියන්නේ මේවට ඇලියදී බැලි බැලි ලෝකේ තෙලසම්ප්‍රදාය පවා කටයුතු කරන අපිත් ඒක නිකන් කණේට වැදෙනවාද එහෙම නැත්නම් ප්‍රඥා සංකල්පයේ සිටිනවා මේකේ තියෙන යථාර්ථයේ තේරුම් ගන්න මේකට ඇලීම දුක් සමුදය වශයෙන් තේරුම් ගන්න නැවතනක සංසාර දුකේ කොටවන ධර්මයේ මේකයි කියලා අවබෝධ කරගෙන මේකට මේ කියන ඇලීම බැඳීම මා අයින් කරගත යුතුයි නේද කියන අවබෝධය මේ සුඛ වේදනාවේ තියෙන යථාර්ථය අවබෝධ වීම තුළින් සමාධියේ සිත තුළින් නිරායාසයෙන්ම වාගේ පැනනගිනවා. එහෙනම් බලෙන් ඇති කරගන්න පුළුවන් ධර්ම නෙවෙයි අවබෝධය තුළින් සිත තුළින් ඉඳීම ඇති වෙන ධර්ම. මේ විදිහට ඇති වෙනකොට ඒ සිත වේදනාව කෙරෙහි සම්පූර්ණයෙන් නැගීම නැති වෙනවා. උපේක්ෂා වේදනාවට ඒ ආකාරයෙන්ම පිළිපදින්න ඕන ගන්නේ චේතනා සමාධිය ධර්මයක් වෙන සිත චේතනාවට ඇතුළු ගැනීම සුදුසු නැහැ කියලා ඒකේ කියනවා. සංග්‍රහය අනුකරන්නට පුරුදු වෙන එක සම්මත් නැසද සුදුසුයි. දැන් අපි කම්මෝ සංඥාවක් සම්බන්ධයි. සංඥා සම්බන්ධයෙන් කියන්නේ හඳුනා ගන්න එක. මේ හඳුනා ගැනීම වලින් තමයි අපි ලෝකේ විවිධ දේවල් ඉගෙන ගන්න විවිධ ආකාරයෙන් හදේට ගන්න. ඒකත් මේ සංඥාව කියන්නේ නැති දෙයක් ඇති දෙකකින් පෙන්නලා ලෝක සත්‍ය මුලා කරන කටයුත්තක්. කියන්නේ මොනවද ප්‍රකාශ කරන මනීච්චි කූපම සංඥා මේ සංඥාව කියන්නේ මන්නේ නිර්විගුවක් කියලා. නිර්විගුව කියන්නේ ඈත වතුර තියෙනවා වගේ තියෙනවා මා ඔබ තියෙන වෙලාවකට වෙනවා. ඔය සාරපාරවල දෙලින් කියනවා ඈත බලපුවම ඈත දවල් 12ක් දකින්න පුළුවන් කියන්නේ වතුර පිළිම තියෙනවා වගේ තියෙනවා. වතුර සෙලවෙනවා වගේ තියෙනවා. නමුත් එතෙන් ගියාට පස්සේ එහෙම එකක් නෑ. අන්න එලෙසින් මේ නැති දෙයක් ප්‍රතිදෙසින් පෙන්වුම් කරනවා මේ සංඥාව තුළින්. දෙහොනියක් නැහැ නමුත් දෙහොනියක් තියෙනවා කියලා පෙන්වනවා. මෙන්නේ නැහැ මෙන්නේ තියෙනවා කියලා පෙන්වුම් කරනවා. මම කියලා කෙනෙක් නැහැ. මම කියලා කෙනෙක් තියෙනවා කියලා පෙන්වුම් කරනවා. මේ ලෝකේ තියෙන අනිත් දේවල් ධර්මයන්. මොකක්වත් සත්‍යයක් නැහැ නමුත් ඒවා සත්‍ය වශයෙන් තියෙන දේවල් කියලා මහා සංඥාවෙන් මුලා කරනවා. සංඥා විපල්ලාශය කියලා එකක් තියෙනවා. සංඥාවෙන් මුලාවට පත් කරනවා. මේ මුලාවට පත් වීම නිසා අපි නොයේ ආකාරයෙන් බාහිර අරමුණු කෙරෙහි ඇලිලා බැඳිලා කටයුතු කරලා සංඥාවට යනවා. සංඥා ගොඩ ගන්නට නොයේ ආකාරයෙන් දෙහෙතුන දුක් වෙනවා. ඔච්චර දෙහෙතුනක් ඔච්චර දුක් වෙනවා. ඒ ඇතිකරද සංඥාවක් කියන්නේ කියලා. දැන් උදාහරණයක් වශයෙන් කරන්න ඉන්නේ. මේ ඇත්ත දැන් අවුරුද්දකට මම උද්දී කියපු ධර්ම දේශනාව මම මතක් කරමු මෙයාට මතකත් තියෙන්නේ කියලා. ඒ ධර්ම සංඥා පව නැති විදිය නේද මතකක් කරන්නේ. එතකොට ඕවා අභියකණයට දේවල්නේ ඇති කියලා පැහැදිලා නැති කියලා යන දේවල්. අනිත් අතින් මේ සංඥාව කියන්නේ සමාහෝ සමාදාන ධර්මයක් නෙවෙයි. සංඥා වැඩිවීමට හේතුවන්නේ පස්සේ කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. පස්සපත්‍ය සංඥා, ඒ පස්ස නිදාන සංඥා සම්බන්ධය, ඒම පස්සවන්ද සංඥා සම්බන්ධය කියලා දක්වලා තියෙනවා. පස්සේ නිසා සංඥා වැඩිවෙනවා. නමුත් පස්සේ මම පමණක් මේ සංඥාව තියෙන හේතුවන්නේ මුලේ සයිදයන්ගේ නිසිකරිත ක්‍රියාකාරීත්වයේ අත් සත්‍යවත්්‍යාංගයක් වෙනවා මේ සංඥාවල් ඇති කිරීමද. දැන් උදාහරණයක් වශයෙන් මේ යනක කියනවා අපි හිතමු අමනුෂ්‍ය උදේකට පස්සලා ඉන්න කෙනෙක්ගේ මොළයේ අමනුෂ්‍යයන් ගිහිල්ලා මේ විතර යම් යම් සංඥා දානකොට Taman දන්නේ නැහැ තමාගේ සිතවලට ඒ සංඥා දැනෙන්නේ. නැත්නම් ඒක මහත්තක භාවයකට අත්වෙන්නේ කියලා මොලේ ශරීරයේ ගම්බන් රසායනික ක්‍රියාවන්ගේ නිතිපරිදි ක්‍රියාකාරීත්වයේ නැතුව ඒක වෙනස්ෙච්ච ගමන් තමන්ගේ තීන සංඥානේ තමන් හිතන දේවල් කියන දේවල් ලෝකයක් දේවල් ලෝකයක් ඉස්සෙන් නේද ඒක. ඒක සංඥා ඇතිවන්නේ මොලේ ශරීරයේ නිතිපරිදි ක්‍රියාකාරීත්වයේ තීන පාක්කල් පමණයි. ඒ ඒකේ තියෙන රසායනික ක්‍රියාදාමයන්ගේ යම් දැනසක් දෙයක් ගමන් සංඥාවක් නැතුවන්නේ වෙනතින් වලට අනුකූලව. එතකොට මනෝසෝදරෝ මේක පැහැදිලිවම දැකගෙන පුළුවන් සත්‍යයද මේ. ඒකෝ මේක සංඥාවේ කලකිරීමක් කියන ස්වභාවයක් කියන මේ සංඥාව මමද මගේද. මේ සංඥාවට ඇලුන මේ සංඥාවට බැඳලා මේව ගොඩකට නොඒක ආකාරයෙන් දීති දීති වේදවල නිදිම ගන්න පානම් කරලා උත්සාහ කරා. නමුත් මේවා දැන් මොකක් කරන්නද කියන්නේ කිසිම අධ්‍යයනයක් නෑ. අනිත් එක මේ සංඥා නිසා අපි කොයිතරම් මොනවා වුණත් සංඥා විපල්ලාසයකට පත් වුණා. සංඥාවෙන් මුලා වුණා. අනිත් සුඛයේ නිත්‍යකල සංඥාවෙන් මුලා වුණා. සුඛදීස දුක්ඛ දුක්ඛදේ සැපයි කියලා අරගෙන සංඥාවෙන් මුලා වුණා. අනාත්මදේ ආත්ම වශයෙන් අරගෙන සංඥාවෙන් මුලා වුණා. මම නෝන මගේ නෝන දේවල් මම මගේ කියන මම ආයෙනින් තු මුලාවටපත් වුණා. මේ ආකාරයෙන් අපි මුලාවටපත් කරලා මේ මුලාව තුළින් සංසාර දුකට නැවත නැවත ඇදලා දාපු සමා නෝන සමාට අය ධර්මයක් නෝන හේතුන් නිසා පහළ වන ඵල ධර්මයකට මුණ ගැලීමක්ද මුණ බැඳීමක්ද මොන සංගයක්ද මොන රාජ්‍යයක්ද මේවා නොදැක්කම නිසා මේවායි කෙරී කියන යථාර්ථය නොදන්නා මෝඩකම පිටන තාක්කන් මම කරුණා නේද කියලා සමානකම් දැජ්ජහසගතව මේවාකේ තියෙන ඒ මෝඩකමක් සහිත අවිද්‍යාවක් සහිත මේවා තියෙන විමර්ශන කරන තුන් ශක්තිය ලැබෙනා විදිහට යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙන විදිහට සංඥාව පිළිබඳව සාබුත ඥාන දර්ශනයක් ඇති වෙන විට. එතකොට ඥාන කාරණාව සංස්කාර සංස්කාර ගැන කිසිේ පහළ වෙන කිසිම මෙහිදී කුසල ලක්ෂණ කියන එක සම්බන්ධ වෙන නම් කුසල ලක්ෂණ කියන කතාව අපි තාපේ කතා කරන්නේ අනිත්‍යය ගැන අපි කතා කරනවා. නම් සිතේනම කුසල ලක්ෂණ ලක්ෂණ වන්න ලක්ෂණ විශේෂම රහත් නෝ වෙනකොට. එතකොට ඒ කිසිම ඇතිවීම සමාන හිතනවා කියලා හිතනවා මම මේ පිටින් කියලා හිතනවා මේකත් ඇත්ත වශයෙන් බුදුමාවර ප්‍රකාශ කරන දේශ නිසාකටත් මේ දේශ වශයෙන් දක්වන පස්සපත්‍ය සංඛාරා කියලා පස්සේ නිසා මේ සිතින් ඇතිවෙනවා කියලා පස්සේ හේතුවක් තමයි මේ කැටි වෙන තරම මොලේ සැලෙන මේ නිස්පරිත්‍යාකාරීත්වය නිසාමයි මේකට කලින් කියලා භූතයන් මෙන්නේ මනුෂ්‍යමනේ බුලේ අරගෙන ගිරලා කියන සීදනයකට පත් කරනවා නම් ඔවුන්ගේ සිත තුළ විවිධ සිතිවිලි ගන්න සම්බන්ධය ස්ථාන සිතිවිලි මේ භූතයේ හිතන සිතිවිලි තමන්ගේ සිතිවිලි පිටින් ඒකතුලින් දලාගෙන යනවා අර මොලේ තියෙන රසායනික ක්‍රියාදාමයෙන් මේ වෙනස් වීම වලට බඳුන් වෙච්ච පුද්ගලයා මහත්ක තත්ත්වයට පත් වෙනයි කියලා අපි කියන එවැනි කෙනා මේ සාකාර කිසිම බැලීමක් නැති ලෝභී සිටිවිලි කලාගෙන යනවා ඒ කිසිම දුෂාන්තර වචන ක්‍රියකනවා ඒ යන කායික ක්‍රියා සිදු කරනවා එතකොට මේක ප්‍රහේලිකවම තේින්න තෝරන මේ මොලේ තියෙන ක්‍රියාදාමයක් මත ඇති වෙන මේ සංස්කාර ධර්මයක් මමද මගේද කියලා ඒක තමා හෝ තමාගේ ධර්ම නෙවෙයි. අනිත් පැත්තෙන් විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන අවිද්‍යාවපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන කියන එක. අවිද්‍යාව නිසා මේ සංස්කාර ජනිතවන්නේ අර පස්සේ තිබුණා අවිද්‍යාව නැත්නම් සංස්කාර ජනිතවන්නේ ඒ නිසා සත්‍ය කතාව අවිද්‍යාව නිසා සංස්කාරය තියෙනවා කියන එකයි. එතකොට අවිද්‍යාව තිබෙන තාක්කල් සංස්කාරය තියෙන මේ සංස්කාර පිටපතින් දලකොලක අතීතයේ සිට අද දක්වාම නැවත නැවත මේ සංස්කාර දුකට අපි තල්ලු කරලා දැම්මා. සංසාර දුකේ දාලා ගිල්ලන බින්දපන් දුක කියලා බල කරන අන කරන ඒ දුකටම ඇදලා දැම්මා. රෝගී සංස්කාරයේ සංස්කාර කරන තියෙනවා. මේක තේරුම් ගන්න නම් මේක මේ සංස්කාර කෙරේ මේක හරියට අවබෝධ වෙනවා. මේ සංස්කාර කෙරේ කියන ඇලින්න සමාජයේ කොටසනේ නිකම්ම විසිරී යනවා. බැරිද? මේක අමතර මේ සංස්කාර සමාජයේ ධර්මයක් නෙවෙයි අනාම ධර්මයක්. මේක සමතර මේ සංස්කාර ඇති ජීවන මහා විචාර දෙකක්. මේක සාමාන්‍ය කෙනෙකුට නම් තේරුම් ගන්න බෑ. අදත් පිළිසින් ධානයකට සමවදින්න පුළුවන් කෙනෙක් ඉතිනවා නම් ඒ ධ්‍යාන මට්ටමේදී අන්තේසයක් සැනසීමක් තිබෙනවා, නිරාමස්ත්වයක් තිබෙනවා. ඒ නිරාමස්ත්වයේ විදින ගමන් සිටින එකක් අපිට බලන්න එකපතම තේරෙන්නේ අර නිරාමිත සෝය නැති වෙනවා සිත බර වෙනවා සිත හෝලාංක වෙනවා සිත නිකන් බර හෝලාංක කියන්නේ බඩු වෙනවා ගොරෝස් වෙනවා එතකොට අර සියුම් සාන්ත සෝය නැත්තට නැති වෙනවා එතකොටම තේරෙනවා මේ සිතේ ඇතිවීම කොයිතරම් දුකක්ද කියලා නැත්නම් ඵල සමවතේ සංවාදින්න පුළුවන් කෙනෙක් සිදෙනා නම් ඒ ඵල සමවතේ සිටින තමයි නිකන් වෙලා උපදයක් ගැන හිතලා ගන්න ඵල සම්මත එතනම නැති වෙනවා. නිවන අරමුණක එතනම නැති වෙනවා. නිවන් සුර එතනම නැති වෙනවා. ඒ සාන්ත භාවයේ ගණිතතාවයේ ඒ සුර සම්පූර්ණයෙන්ම නැති ඒ සැනසීම සම්පූර්ණයෙන් නැතිව සිතට දුක, සිතට බර, සිත ඕන බොරුක භාවයේපත් වෙනවා. සිදුවන ආකාරය දකින්නට පුළුවන්. මේක දකිනකොට තමයි තේරෙනවා මේ සංස්කාර ජනිත දිනන ඒ කාන්තාවෙන් දුක කියලා. මේ දුක නොදැක්කම නිසා මේක අනිත්‍යය යන ධර්මයක් කියලා නොදක්වන නිසා මේවා ආත්ම නොවේ සමා නොවේ කියලා නොදක්වන නිසා මේවා නිසාම නැවත නැවත සංසාර දුකට අපි ඇදලා දැම්ම මේක දුක්ඛ සමුදය සත්‍යය කියලා නොදක්වන නිසා මේවට ඇලුනා මේවට බැඳුනා මේවට ආස්ථා කළා එතකොට මේ සත්‍යයන් පරිවියටම තේරෙනවා නම් යම් කිසි කෙනෙකුට මේවා කෙරේ ඇලීමක් බැඳීමක් ඇති කරගන්නට හේතුවක් නෑ මොකද ඉන්නේ මේ ඇලීම බැඳීම නැති වෙනවා. එතකොට අපි ඊළඟට විඥාන ස්කන්ධය ගන්නවා. විඥාන ස්කන්ධය කියනකොට අපි අර නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියන විඥානය තියෙනවා. ඉතින් අපි පස්ව කතා කරන අනිත් විඥානය. ඒ කියන්නේ ආද රූපයක් දැක්නාම සත්ත්ව විඥානය තියෙනවා කන සබ්ජයක් ආපහම සෝත විඥානය තියෙනවා මේ විදිහට නාසයේදී ශරීරයේ මනස ගාන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥානය තියෙනවා මේ විඥාන කෙරේ මිනිස් ඇලෙන් ගැයෙන්නේ බැඳි බැඳි කටයුතු කරන සංග්‍රහයෙන් කටයුතු කරන විඥානයේ නියම සත්‍යය නැත්නම් නිසා මේක මේ කියන කතාව දැන් තේරුම් ගත්තොත් එන විඥාන කෙරෙහි කියන ඇලීම ඒකම නැති කරන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් සම්පූර්ණ මෙසේ නැති කරලා ගැනීම මොකක්වත්. ඒ මනුස්සයාට කිසිම දුකක් නෑ. මේ විඥානයේ තියෙන තාක්කල් දුක් පිළිගන්න තිබෙනවා. ගැනීම කියන තාක්කල් පාස්නා තාක්කල් දුක් නිරෝධය. සදාකානික වශයෙන්ම කවදාවත් සීන කියන විදිහේ උන් නැති වෙන විදිහට කෙනෙකුට සීන ඇති කරන්න පුළුවන් තමයි තියෙනවා නම් ඒක තමයි ලෝකේ තියෙන උතුම් සැප. ඒකට අපි කියනවා ප්‍රාණය කියලා කතා කරනවා. එතකොට මේ සම්පූර්ණයෙන්ම මේ සිහිය පැවැත්ම නිසා අපි මේ අනන්ත ප්‍රමාණ දුක්ඛයට ගිහිනේ. මේ සිහිය පවතින එකම එක්මකට වශයෙන් දුක. මේ සිහිය පැවැතෙන නිසාම තමයි අපි මේවට ඇලුනේ, මේවට බැඳුනේ, මේවට ගැන්නේ, ඉස්සක්කලේ විවිධ ක්ලේශ ධර්ම ජනපදවලට අපි මේක ආකාර දුක්ඛයට අපි පදන්නේ ඒ වගේම මේ දැනීම මාත්‍රේ පවත්න නිසා තමයි අර වේදනා සංඥා සංඛාර දේව ධර්මයන් තනිතුනේ. ඒ වගේම කියන මේ ගැනීම මාත්‍රේ ප්‍රවැත්ම නිසා තමයි අපි සංස්කාරයේ නැවත නැවත ඉපදෝපදා දෙකින් උඩට පස්සේ මේක තේරුම් ගන්නට ඕනේ. මේ ගැනීම මාත්‍රේ නැත්තටම නැත්නම් කොනිතරම් සංකල්පද කොයිතරම් ක්‍රියාවක්ද කියලා. Taman තේරුම් ගන්නකොට මේ ගැනීම මාත්‍රේ නැත්තම් Tamanට කොනිතරම් ක්‍රියාවක්ද කොයිතරම් සංකල්පද කියලා. මේ සමතරම ගැනීම ඇතිවන්නේ හේතුන් නිසා. මේ නාම රූප ධර්මයන්ගේ ප්‍රවැත්ම නිසා නාම රූපත්‍ය ඥානය කියලා අපිට ගන්නවා දක්වා තිබෙනවා. ඒ ඒ නාම රූප ධර්මයන් පවතින නිසා මේ විඥානය තියෙනවා. Tamanට ඕන විදිහට ඇගෙන එක පුදුනේ Tamanට ධර්මයේ පුදුනේ. අනකට සද්දයක් ගන්න සද්දේ කණේ කියලා වැදුනා නම් මේ සමාජයේ මානසිකාරය කියන්නේ යථාර්ථයෙන් මනස තියෙනවා නම් ඒක ඒක පිළිබඳ දැනීමක් ඉන්නේ කියලා. කවුරුත් ඒක කරන කෙනෙකුත් නැහැ. ඒක කරන්න පුළුවන් කෙනෙකුත් නැහැ. Taman හිතවත් ඇති වෙන්න දෙපා කියලා එහෙම නැති නොවි කතා ගන්න දෙයක් නෑ. මේ සබ්දයට මෙන්න කාර්යයන් කරනකොට නැති සබ්දේ නතර වෙච්ච ගමන් සෝත විඥානයක් නැති. හේතුන් නිසා හටගත්ත හේතුන් නැති වෙනකොට නැති කියනවා. ඒ වගේම තමයි ඈත රූප ගැනත් සබ්ද විඥාන නාසයට ගඳ සඳහාට පස්සේ මොන උදාහරණ විඥාන. දිවට රසයක් ගියාම දිවාරින් කායයට යම් කිසි දෙයක් උත්පත් කරන කාය විඥාන. මනස විඥාන දෙයක් කරනකොට ධම්මා රමණ කරනකොට සත්‍ය මනෝ විඥාන පහළ වෙනවා. මේවා හේතුන් නිසා හටගත් ධම්ම කියලා තේරුම් ගන්න තමයි මම නිරේම මගේ කියලා පිටස්සේ මෝඩකමට මෙතෙක් සංසාරේ මේවට මෝඩකමට ඇලුනා නේද බැඳුනා නේද කොයි තරම්නම් මෝඩකමක්ද කියලා සමාජම අවබෝධයයි මෝඩකමක් සහිතව මේ ඇලීම බැඳීම අනිකානේ කොහොමද සමාජ පිළිගන්නට ඕන දැන් අපි තමන්ගේ පංචස්කන්ධ ලෝකය ගැන මේ කතා කරනවා. මේ පංචස්කන්ධ ලෝකය කතා කරනකොට අපි රූපය ගැන කතා කරනවා. මේ රූපේ ඇහැ තියෙනවා, කන තියෙනවා, මනසේ තියෙනවා, දිව තියෙනවා, ශරීරය තියෙනවා. ඇහැ කෙරේ තියෙන චන්දනා කියන්නේ කරන්නේ ඇහැ කියන එක අපි ආශා කළාම ඔබේ කියලා විතරම කොහොමද දෙන්නේ මොකට ඇවිල්ලා දැක්ක කටයුතු කරා. නමුත් මේක කොයිතරම් දෙක්ලදා දෙන්නද කොයිතරම් මේක අනිත්‍ය ගැන ධර්මයක්ද අපට ඕන විදිහට පවත්න්නට පුළුවන් ධර්මයක්ද මේ නැරෙන් නැතින රෝග තියෙනවා අන්න බොහෝ ප්‍රමාණයක හැතුලේ පහළ වෙන රෝග මේ රෝග නිසා මහා දුක් දැනට කර දෙනවා. අනිත් පැයෙන් මේ ඇහෙන්න ආශා කරලා ඇහැම අඩන පත් වෙනපත් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යවනේ සිතින් හදන්නේ නමුත් හැම සම්පූර්ණ තත්ත්වයකට පස්සේ හැම යත්ත ගන්නේ මේ කඳුල කරන්නේ. එතකොට මේ ඇහැ කියන එක ජීවියක් කියන බුදුහාමුදුරුවෝ දකින්නට ඒ කියලා දක්වා තිබෙනවා. සක්කුම්බික්කේ ආදිත්තම ඇහැ මහන්නේ ජීවියක් බඳින්න කියලා දකින්නට ඒක. ඒකට ගහන ජීවාදියට එහෙම කියනවා. ඉතින් මේ ලෝක සත්‍යයට මේක දෙන්නේ අනිත් එක මේ ඇහැ තමාටම තමාට ඇත්තම යන්නේ ඕනාම රූප ධර්මයක් පමණක් ඒක ඒක භාගයේ පවතින අපේ කොච්චර යනවත් දෙකයි කොච්චර බැලනවත් දෙකයි ඒක ජරාවට යන වෙලාවට ජරාවේ 40 සඳ වෙනවා නම් 40 සඳ වෙනවා 50 සඳ වෙනවා 50 සඳ වෙනවා කොහොමද මන ඇදලියක් හරි එයි ඇත්තෙන් දැන් සුදු වෙනවා නම් සුදු වෙයි අපි කියුවට ඒවා හරියන්නේ නැත්නම් ගෝතම වෙන්නේ ඔබට අත්හැරෙන්නේ දුක් වෙනවා ප්‍රතිකාරම බෙදෙද්දී දැන් සම්දේලා පවා යනවා ඉතින් විවිධ ආකාර රෝග තියෙන ප්‍රතිපදාවලට පදම වෙන අපට ඕන විදිහට පවතින අපි කොතෙන් යනට හැලුණක් දැන්නා ඒකේ ඒකපාදියව පවතින. මේකට ඇදීම බැඳීම කොයිතරම් මෝඩකමක්ද කියලා තේරුම් ගන්න ඕනේ. අනිත් අතින් මේ ඇහැ නිසා අපි සංසාරේ කොයිතරම් දුකකට පත් වුණාද මේ ඇහැ තුළින් අපි සංසාරේ කොයිතරම් දුකකට ඇද දැම්මද කියලා කල්පනා කරනවා. ඒක තේරුම් ගන්න. ගත්තොත් එහෙම මේක හැකලින් ගැනීම තියෙනවා. මේවා විස්තර පරිදි නමුත් කිසිම අපිට මොනවා මේකට තේරුම් ගන්න පුළුවන් ශක්තිය ඇති කියලා හිතලා අපි මේ විස්තර කරන්න යන්නේ. එතකොට කන පිළිබඳව, නාසය පිළිබඳව, දිව පිළිබඳව, ශරීරය පිළිබඳව මේ එක එකක් අරගෙන කල්පනා ගන්න මේවා ඒකාන්තයෙන් දුක් මේවා තමයි දුක් ලබා දෙන නිසාම දුක් සමුදය සත්‍යය. ඒක නිසා මේ සංසාර දුක් මේවාට ලබා දෙන මේවා මම හෝ මගේ ධර්ම නෙවෙයි. ඒක නිසා මේවාට ඇලීම දැන් බැඳීම සබඳ අනුසුදුසුයි කියලා ඒවා අත්හරින්නට පුළුවන්. ඊළඟට ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ. ඒවා බාහිර ලෝකයේ තියෙන දේවල්. තමන්ගේ ලක් තමන්ගේ ඇහැට පෙනෙන එකත් බාහිර ධර්මයක් වශයෙන් මා දකින්නේ. ඒක ආධ්‍යාත්ම සමාසතු ධර්මයක් කියලා වුණා නම් මේ ඇහැට හිතා ගන්නට පුළුවන්. එතකොට මේ ඇහැට පෙනෙන රූප කෙරෙහි මිනිස් වැළුණා. අපි තුන් ලස්සන මලක් ලස්සන වත්තන් දීලා හොඳ දර්ශනය හඳ පන්න මොන බැලුවහේ මේ ශරීරය ඔක්කොම දැක්කේ ලස්සන සතේ ඕවට ඉතින් ඇවිල්ලා මේදී සිදුවන ක්‍රියාදාමයෙන් දෙක තේරුම් ගන්නයි විශේෂයෙන්ම තේරුම් ගන්න මේ රූප ශබ්ද ගන්ධ රස ධර්ම ආදී දැනීම නිසා තමයි මෙවට ආශා කරන නිසා තමයි සංසාරයේ ගත කරන්නේ මේ සංසාරයේ කැදී සිටින්නේ සංසාරයෙන් ගැටගැසී සිටින සංසාරයෙන් නිදහස් වන්නට බැරුව සිටින මේ ඇහැ රූපය ඒවා එක ඔක්කොම ගැටගහලා කනයි පඩේ ගැටගහලා මේවා සංයෝග වල සංයුත් වෙලා බැඳිලා ඉතින් මේවා නිසා සංස්කාරේ කොයිතරම් දුක්වලට අපි පස්සාර සංසාර දුකට ඇදලා ගන්නවද කියන කාරණා තේරුම් ගත යුතුයි. ඊට අමතරව විශේෂයෙන්ම තේරුම් ගන්නවා අපි තමයි ආයත රූපයක් දැක්කයි කියලා. මේ රූපේ දැක්කම අපි රූපේ දැලෙන්නේ අපි කියන්නේ අපි රූපේ දැලෙනවා කියලා. ඒක මුලාවක් කියන මොනකමක් කියන. රූපේ දැක්කාට පස්සේ ඇතිවන්නේ සංඥාඥය කියන නිසා ඥාන සංගේ තමයි පිටතට පාරවන. ඒ රූපේ හඳුනා ගන්නවා සංඥාවකින්. මානසික සංඥා මරීචක උපමා කියලා. ඉතින් මේක ලස්සන රූපයක්, අත රූපයක් අරන් යනවා. ඒක පොත් දැක්කම ලස්සනයි කියලා ආශාවක් වෙනවා. නමුත් ඇතුලේ තියෙන ගවවල් ඒව දකින්නට බෑ. ඇහැට. ඒක මේක නිසා අර සංඥාවේ මනායන මේක ලක්ෂණ ලක්ෂණ ලක්ෂණ. ඒකෝ සංඥා සංඥා සංකතයි කතයි නැත්නම් දුක්ඛයි හතරයි. මට විදුක සංකලා නෙවෙයි සාමාන්‍ය වටිනා දෙයක් මේවා වෙනවද වටින්නේ දෙයක් ආදී විලාකාරී අපිට ඒ හැද බැඳෙන රූපය පිළිබඳ සංඥා ඇතුළ ඒක තමයි මේ සෙනසුන පහළ වෙන සංඥා සංඥා. ඒ සංඥාව නිසා වේදනාව දෙන්නේ. සැප වේදනා වෙන්න පුළුවන් දුක් වේදනා වෙන්න පුළුවන් අපි ප්‍රේක්ෂා වේදනා මේ වේදනාව සමාජයේ සතර පහළ වෙන ධර්මය රෝගයේ තියෙන එකක් නෙමෙයි මේ වේදනාවට තමයි ලෝක සත්‍යය වෙන්නේ සාමිතික රෝගයක් දැකීම තුළින් සමාජ සුඛ වේදනාවක් ගෙලදෙන්නේ නැත්නම් ඒ රෝගයට ඇලෙන්නේ නැහැ ඒකයි සත්‍යයේදී නමුත් මෙලෙස හිතන්නේ ලෝක සත්‍යය හිතන්නේ මම මේ දකින රූපේ දැනෙනවා. මේ තමන්ගේ හිත තුළ ඇති වෙන වේදනාවට ඇලිලා ඒ වේදනාව කියන්නේ දැක්කම නිසා. ඒ ඇලිලා මොඩකොඩ සංසාර දෙක්දක් තමයි අපිට පවදන්නවා. ඒකෙන් මොකද සත්‍යය? එතකොට ඒ උදාස්කන්ධය ඇතිවෙන්නේ නැතිව. ඉතින් මොකට අනුනාස පස්සේ නිකන් නේ තව ආසාව තියෙන්න පුළුවන්, තව තවත් ආසාව තියෙන්න පුළුවන්, මේක කිසිලිය කියනවා ඒක සංස්කාර. සංස්කාර සංවේ පාදිනවා. එතකොට මෙතන රූපය හැද රූපේ දැක්කාට පස්සේ සිදුවේ සමාගයේ ලෝකයේ තුළ ඒ කියන්නේ සමාගයේ සංගතන ලෝකයේ තුළ වේදනා සංඥා සංඛාර විඥාන ඇති වෙලා නැති වෙලා නැහැ. එතකොට මේ වේදනා සංඥා සංඛාර විඥාන සිතිවිලි ධර්ම නිසා ඒ ඒ සිත නිසා පහළ වෙන චිත්ත රූපත් ඇතිලා නැතිලා. ඉතින් මේ පංචස්කන්ධ සමුදය ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. ඒකට මේකේ දකින්නකොට සමන්ත තේරෙනවා මෙන්න මෙතන පංචස්කන්ධ සමුදය පංචස්කන්ධ ඇතිවීම මේ ආකාරයෙන් සිදුවේ. බුදුහාමුදුරුවෝ දක්වනවා යෝ සාමේ පටිච්චසමුපාදං ධම්මං පස්සති සෝ ධම්මං පස්සති යමක ඇතිවීම යමෙක් දකිනවා නම් ඒ තම ඒ පුද්ගලයා ධම්මේ දකිනවා කියන එකයි අදහස. අපි මෙතන දකින පංචස්කන්ධ සමුදේ මෙලෙසින්ගේ තියෙනවා කියන. පංචස්කන්ධ ඒකාන්ත වශයෙන් දුක්ඛ කියලා අපි කලින් අවබෝධ කරගෙන තිබුණා. එතකොට මේ අපි ඇලෙනවා කියන රූපේ ගැන අපි බදා ගන්න ආශා කරන්නේ බාහිර රූපයනේ තමන්ගේම පංචස්කන්ධ රූපය. මේක හරියට තේරෙනවා නම් මෙහෙම අවබෝධ වෙනවා නම් නෙමෙයි. බාහිර රූප කොයිතරම් තිබුණත් ප්‍රශ්නයක් නෑ. කන්නාලා තියෙන ආවත් ප්‍රශ්නයක් නෑ. මොකද හේතුව මේ බාහිර ලෝකයේ තියෙන රූප වලට නෙවෙයි යන්නේ ඒවා තුලින් ඇලීමක් ඇති කර දෙන්නවත් බෑ. ඒවා තුලින් බැඳීමක් ඇති කර දෙන්නවත් බෑ. ඒ රූප වල නැත්තම් ගැටීමක් ඇති කර දෙන්න මොකක්වත් ඇති කර දෙන්න රූප රූපාදී පැත්තට දිගින්. එච්චරයි. සමහර පොඩි ප්‍රවේශන දෙකයි ඥාන ඇති කරන බල්ලෙන් බලලෙක් කියන ආදරෙන් ආදර කටෙක් වෙනන්න පුළුවන් නැත්නම් ලෝකේ වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒවා ඊන පාඩි වගේ තමයි. සමාජයේ දැක්කමට සමාජයේ සිතතර පවත්නාව පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමේ සම්දේන දැක්කම නිසා මේවට ඇලුනක් බැඳුනක්. ඒක නිසා මේ සත්‍ය හරියට තේනවා මේක ඇලෙන්න දෙයක් නෙවෙයි දැනෙන්න දෙයක් නෙවෙයි මේකේ සත්‍ය සමාධිය පිටතට නාම ධර්ම ඇතිලා නැතිලා යන්නේ මොකද්ද ඒ දුන්නද වැදුන නැතිව ඒ නාම ධර්ම ඇතුලේ පැවතුනේ නැත්නම් ওই රූප දෙකේ චේතන ඇලීමක් දැනීමක් නැහැ සත්‍ය ඉස්සර අපහාරද අධ්‍යාවත්වයමයි නාසයට ගනුදෙනුවක් තමයි ජීවිත රටාවක් තමයි කාර්යස්පස්තාවක් තමයි මේවා පැහැදිලි වශයෙන්ම අත්දකින්න පුළුවන් කරුණු මම කියන්නේ. එතකොට මේකට තේරෙන්නට ඕන මේ බාහිර භූත සත්ත්ව ගන්ධ රස පොට්ටම් ධම්ම තීරේවයි අඳුන තීරේ සමාගයේ සිත තුළ කියලා. ඒක හරියට තේරෙනවා නම් අර බාහිර ගන්ධ දුක රූප සද්දාදී කියලා කියන සංතරාගය හැන්නේ. ඊට අමතරව මේ බාහිර රූප ශබ්ද ගන්ධ ආදී ධර්මයන් කෙරෙහි තමන්ගේ මදක්කම නිසා මේවට රැඳියදී බැඳි බැඳි කටයුතු කරන සංසාර දුකට ඇදලා දැම්ම ජාති ප්‍රපාතයට ජරා ප්‍රපාතයට විනාශ මරණ ප්‍රපාතයට වච්චව සංසාරයේ හේත ලෝකයට ඇදලා දැම්ම අතොල නිකායට ඇදලා දැම්ම සතර අපායට ඇදලා දැම්ම මහා දුක් ලබාගෙන එතකොට තේරෙන තොන දේව මහා හැම වශයෙන් මෝල් වන්න දාන හැම වාගේ ඇත්ත වශයෙන්ම මුළු ලෝකයේ තියෙන සෑම ධර්මයක්ම අහකන නාසය දිය ශරීරයේ මනස කියන මේ ධර්මයන් අරමුණු වල සෑම දෙයක්ම කෙරේ යොමුෙන් බැදී නැති කර දුන්නොත් ඒවා ඒ කාන්තයෙන් දුක් ලබා දෙන එක දුක්ඛ සමුදය සත්‍ය නිසයි කියලා අවබෝධ වෙනවා නම් ඒ දුක්ඛ සමුදය සත්‍ය බදා ගන්න කියන්නේ මොකද මේ අවබෝධයේ තියෙන පස්න සංකේත දැනගන්නට මේවා කෙරේ කලකිරීමක් නෑ ආයතන කියන එක. මේ විදිහට විපාකද ලෝකයේ තියෙන පණ ඇති හෝ පණ නැති සියලුම රූප ශබ්ද ගන්ධ රස ධම්මකේ ඇලීම නැති විශේෂයෙන්ම සමාගයේ ප්‍රිය අය සිටින භාර්යාව දුවවල සමාපෘෂ්ඨ මේවා දෞතිකයද නෙවෙයි මේ දේශනා කියලා මම මුලින් කියවා. ඒ වගේම තියෙන ඇලීමත් අයින් කර ගන්නවා මොකද මේවා කෙරේ ඇලී ඇලී සිටින නිසා දුකක්ම ලබා දෙනවා. සමා යම් කිසි කෙනෙකුට යම් කිසි දෙයකට ගොඩාක් ඇලලා තියෙනවා ගොඩාක් දුකකින් බැහැ. ඇදීමේ ප්‍රමාණය වැඩි වෙන වැඩි වෙන කොට ඒවා නැති වෙනකොට ඒවට දෙද වෙනකොට නැත්නම් ඒවා වෙනස් රූපවල පාත් වෙනකොට මේ සාධාරණ දුක් දැනෙන්නේ. දැනෙන්න කරගෙන. මේ ඇදීම බැඳීම තියෙන තාක්කල් ඒ බාහිර වස්තුවේ දුක සමාන ඇති කර දෙන්නට පුළුවන් ඒවා. ඇත්ත වශයෙන්ම සමාන දුක් ලබා දෙන දුක් සමුදේකක් කියලා තේරුම් ගත යුතුයි. අතීත සංසාරයේ මේ වැඩවලදී බැඳි බැඳි ඉඳලා අපි ප්‍රේත ලෝකවල ප්‍රතිඥාකාරයෙන් දකින්නේ. ඕවා දාසතර නැති වෙලා දුක කොට කොට ආසකරන කෙලින්ම ප්‍රේත ලෝකෙට තමයි හැදෙන යන්නේ. අර ඒක වචනට යන්නේ ආසකිනිය තුළින්ම ප්‍රේතලෝ. ඉතින් මේක ආකාර දුක් හැට වෙදින්න නම් මේවා ඇලියට ධම්මනේ බැලියට ධම්මනේ මේවා ආයතින් කලියට ධම්ම මේවා ප්‍රේතයන් සංග්‍රහය අපහතර දෙයක ඒවා අයින් කරා. මොනලක කාම ලෝක රූප ලෝක අරූප ලෝක මේ ලෝකේ කියන මේ ලෝක ඉතින් මේ ලෝක අතරින් කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියලා කොටස් වෙනවා අපි දෙදුවා. මේවා නැවත ඉපදෙන්නේ නැවත පහළ වෙන මේවා ජීවත් වෙන ආකාරය දැනීමක් කියලා. මේ කොතන කුලි ලෝකේ ඉපදුණා ප්‍රතිසන්දි විඥානයේ කියන සංස්කාර ධර්මයේ වැඩිලා පහළ වෙනවා. ඒ සංස්කාර විඥානයේ ප්‍රතිසන්දි විඥානයේ කියන සංස්කාර ධර්මයේ ඒ කන්නසතිය කියන ප්‍රබල භාවය නිසා ඊට උපිතවන රූපස්කන්ධය දැනිට වෙනවා. ඕපපාතික වශයෙන් හෝ මානසික විදේන ආදී වශයෙන් හෝ ආකාරයෙන් කියන හරි ඒ රූප ධර්මයන් ඊට පස්සේ ඒක මම මගේ කියලා ගන්න මෙතන මේ මුළු ලෝකේ හැම තත්ත්වෙම රාසෝ හැම නෝ හැම කෙනෙම මෝඩකමින් දෙවිලා මෝඩකමින් වැසිලා මෝඩකමින් ගැටෙනවා ඉතින් මේක හරියට තේරෙනවා මේ මුළු ලෝකෙ කොතන ගියත් මේ පංචස්කන්ධයන් ප්‍රවැත්මේදී වැඩේ මොකක්ද? අනාගාමීන සුත්තාවාසිකේ විතරක් වැඩන්නේ. මේකත් පරිච්ඡේ යන අයකට ආධාරි දායක නැති කියලා නම් මොකක්ද මේ පංචස්කන්ධයන් ප්‍රවැත්මේ කියන්නේ? සුද්ධාවාසිකේ විතරයි. සෝතස්කන්ධයති, වේදනාස්කන්ධයති, සංඥා සංකාර විඥානස්කන්ධයති ඇති වේති නැති නැති කවදා හරිත් පාන තියෙන අපේ නිමය. ඉතින් මේකත් පිළිවෙලන්නේ ඔක්කොම හේතුවක්. රහතන් කියනනම් ඒ සුද්ධාවාස ලෝකයක ඒ ධර්මෝ සමාධි රූප ආදී ධර්මයන් නැද මම මගේ කියන මම ආයෙත් අතුමාණින් බැඳලා කටයුතු කරන මෝඩකම විතර තියෙන. මොන දෙස්සේ පුරාම මෝඩකම දැකලා තියෙන මේ යන. රහත් ලෝ සෑම කෙනෙකුට එතකොට මේ මෝඩකම දැකලා තියෙන ආකාරය දකිනකොට මේ කිසිතැනක මේ නාම රූප ධර්මයන් පවතින සුදුසු නැහැ. මේක නොපවතින තමයි සුදුසු කියන අවබෝධය තියෙන මොන විශ්සේ කිසිම තැනක ඇලීමක් බැඳීමක් නැතුව සමාදන් කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට තමා ධ්‍යානවලට සමාදිනවා නම් මේ ධ්‍යානවලට කියන ඇලිමයන් කරගන්න ඕනේ කිව්වා පල සමාධිවලට කියනවා පල සමාධිවලට දැන් කරගන්න ඕනේ කිව්වා ඒ තමන්ගේ පංචස්කන්ධය කියලා කියන ඇලිමයන් කරා මේ බාහිර ලෝකෙ කියලා ඇලිමයන් කරා මේ ඔක්කොම දේවල් අයින් කළොත් භාවනාවේ ඉතා උඩක් දිනු ප්‍රත්‍යයකට පත් වූ කෙනෙකුට මේ ඔක්කොම දේවල් අයින් වුණාට පස්සේ ඉතිරවන්නේ ඔක්කොම දේවල් දැන් මම චන්ද්‍රාගේ ඔක්කොම අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන ගියා අන්තිමේදී සියුම් දැනීම මාත්‍රයක් සිදු වෙනවා. මේ සියුම් දැනීම මාත්‍රය සම්මදාන ප්‍රඥාවෙන් සමාධිමත් සිතක් දැන් තියෙන ගැඹුරු සමාධියක් ගැටිසිතකින් බලනවා කියන්නේ මේ ගැඹුරු සමාධියේ මේ දෙක බලනකොට මෙන්න මෙහිදී තේරෙනවා. මේ සමාධි ගැටිවිදීන ඉතාම සියුම් දැනීම මාත්‍රය මේ ජීවිතේ නැවත ඉදීම ගෙනත් දුන්නා වූ ප්‍රතිසන්දි විඥානයේ පැවති අවිද්‍යා අස්මිමාන සංහා සංදරාග අයින් වීමේ පිළිසිත තත්ත්වයක්. උදේ තේනවා සමන්ත මේ ආග්නේදී මේවා මේක මේ ශරීරේ මේ තරම් දුකක් දෙනවය මේක මහා දුක්ඛ සමුදයක් කියලා දන්නේ නැතුව මේවට ආකටනවා. තමන්ගේ අද මේක මම මගේ කියලා නෑ මම මගේ කියලා කෙනෙක් නෑ. නමුත් මේ නොදැක්කම නිසා මෝඩකම නිසා මම මගේ කියලා දැක්කා. මේ සංස්කාර කෙරෙහි එල්හම මේ ආදී ආසාව අවිද්‍යාවේ ධර්මයන් සුබනිසා දීතරේ මැරුණා මැරෙනකොට මේ කරේ මේ ආත්මේ ගිහිල්ලා ප්‍රතිසංවේඥානේ දැනෙනවා ඒ ප්‍රතිසංවේඥානේ අර අවිද්‍යා සංනා අසීමාන ධර්මයන් දුරුණාන් පස්ව තියෙන තත්ත්වයක් මේ මේක සාධනකොට සමන්ද දෙනවා දැන් සාමාන්‍ය කෙනෙක් දුක කියලා කියන්නේ දුක් සංවේ කියලා කියන්නේ වෙන දෙයක් රහත්ෝ කෙනෙක් දුක දුක්ඛ සමුදය වශයෙන් දකින්නේ මෙන්න මෙතන කියන ධර්මතාවය. ඒ කියන්නේ මෙතෙන්දී කියනවා තමන්ගේ ජීවිතේ ප්‍රයත්න කියලා. ජීවිතයේ රූපේ කියලා කියනකට කියනවා ජීවිතේ ප්‍රයත්න කියලා. ඒ ජීවිතේ පවත්වා ගන්න හේතු කර්ම ශක්තිය පවතිනවා. සියුම් බැරි මාත්‍යයක් තියෙනවා මේ කර්ම කරන එකට පවතින ගන්නවා. එතකොට සමාජයේ ජීවිතයේ පවතින තාක්කල් දුක්ඛ පවතිනවා. අපි ඒක කෙනෙක් මරුණයි කිය. මරුණාට පස්සේ ඒ ජීවිතය ඇසුරු කරගෙන යාට කිසිම දුකක් ඇතිවන්නේ නැහැ. දැන් රහත් කෙනා නන්නට පස්සේ නැවත ඉපදීමක් නැති නිසා දුකේ කෙලවර ඒක නෙමෙයි. නමුත් අය අනිතය නැවතහට උපනිෂා දුකේ කෙලවර ඒක නෙමෙයි. ඒකේ යම් කිසි කෙනෙක් මේ යම් කිසි ජීවිතයක් අඩගෙන ඉන්නා නම් ඒ ජීවිතේ මරුණාට පස්සේ ඒ ජීවිතේ තුළින් ඇතිවන දුකක් නැහැ. එතකොට මේ ජීවිතයේ පැවැත්ම ඒ සාන්තියෙන්ම දුක්ඛ සමුදයත්‍ය කියලා තමයි තේරෙන්නේ. මේ ජීවිතය කරන්නේ මේ මිනිස් ජීවත් වෙන්න ආශා කරන ජීවිතයට ආශා කරන මේක ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදයත්‍යයක් නේද මේක නැතිව මේකමයි සුදුසු කියන හැඟීම තියෙනවා. ඔබට ඇලෙන්නේ ඊට අමතරව මේ ජීවිත ශක්තිය පවතින්නේ කර්ම ශක්තියට. අපි අතීතයේ කරපු කුසල කර්මයන් සමාන වෙනවා. මේදී තේරෙනවා මේ කුසල කර්ම කියන එක මහා දී බලක් වාගේ අපි හිතුව හැතැම්ම දාන දිග පළල මහා දී අඳුරු බලක් තියෙන ගැටට පුදාකට පිට වෙනවා කර වෙලා මැරිලා කර යනවා මේකට පිට වෙන්නට බැහැ සාක්ෂාත් නැහැ ඒක ඊළඟදී මේ දුක්ඛ සමුදය සත්‍ය නැවත නැවත නැවත නැවත දුකට පත් කරන මේ දුක පවත්වාගෙනයන්ට හේතු මේ සංස්කාර ධර්ම කුසල සංස්කාර ධර්ම අර විදිවලක් ඈත් කරන්න ආසේ සම්පූර්ණ නැතිදී අනිත් සම්මයට වැඩි ප්‍රතිපදී කොයි තමයි ගොනෙක් වශයෙන් කටයුතු කරලාද මේවද මේ සංසාරේ පුරා පුරා ආයි මේ හැදීම මේ බැදී සම්පූර්ණ නැති කරන්න ඕනේ කියලා විශ්වසනාපත සම්ම සංස්කාර කියන කාරණාව හැදීම සම්පූර්ණ නැති කරනවා ඒ අත්දැකීම අත්දැකීම ඊට පස්සේ එනවා වේදනාව මන්තිවර නාම රූපච්ඡ විඥාන විඥාන පච්චා නාම රූපන මෙන්න මෙතන තියෙන එකක්සේ අර විඥානයේ නිසා මේ නාම රූප දෙක භවිතන මේ නාම රූප දෙක දැන්සා අර ඉතාසියම විඥානයේ පස් මේ විඥානයේ තරම් බරපතල දෙයක් අත්සාන් පහතලයට දෙයක් මේ මුළු විශ්වයම නෑනේ විඥානේ නැවත නැවත පිළිපිටි මැරිලා කියන එක එක දිගටම පවතින ධර්ම නෑනේ කෙසේ ඒක එක භවයකින් ගියා අනිත් භවයකට විඥානේ ගියා අදින්තාවයට ගියා මේ විදිහට මේකෙන් අදහස් ගන්න බෑ සදාකාලික විඥානයක් මේ පන්ත්‍රයෙන් නැති නැති යන විඥානමක් මේක සංස්කාරයේ දුකට ගිල්ලපු දුක්ඛ සමුදයකදී මේ විඥානේ කියන තාක්කල් මේ මේ පංචස්කන්ධයේ පවර්ණා දුක සිඳුන මේක කෙරෙහි කියන බැදීම සම්පූර්ණ මේක තමයි දුක්ඛ සමුදය සත්‍යය කියලා තේරුම් අරගන්නකොටම අර විඥානයේ තියෙන ගැඹුර සම්පූර්ණ වෙනවා. එතකොට මෙතන දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් දකින්නේ ඒ විඥානයේ කර්ම සත්‍ය ජීවිතේ පැවැත්ම. දැන් මේ පිටත් අයින් කරලා කියනකොට උත්තම සියොන් දැනීමක් ඇතිනම් කවදාවත් කොයි ආකාරයෙන් හිතුවත් නැති කරන්නට බෑ. මොන මොන විශ්ලේෂණය කළත් මොන මොන දෘෂ්ටි කෝණයකින් බැලුවත් කුලි ආකාර ප්‍රඥාවකින් මේ දෙක විනිවිද දකින්න උත්සාහයක් ඒ දැනී සියුම් දෙන්නේ නැති කාණ්ඩය එතකොට සබ්බය සැලකීමක් ඇතිනම් මොකද්ද මේක මම නෙවෙයි මට ඕන විදිහට නැති කරන්නට පුළුවන් ධර්මයක් නෙවෙයි කියලා. Taman ඕනේ ඒලාගේ නැති කරන්න නමුත් නැති කරන්න බෑ. ඒ විදිහ පැහැදිලිවම තේනවා. මොකද්ද අතීතයේ කරපු කර්ම ශක්තියෙන් ආපු ප්‍රතිසන්දි විඥානය ඒක හේතුනික දුක්ඛ සමුදය සත්‍යයනේ මේ පංචස්කන්ධ සංඛ්‍යාත දුක ඇති කරදුනා. කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය තුනේ දුක ඇති කරගන්න. මේක ආලතරව ඒකම දැන් දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ මේ දුක පවත්වාගෙන යන උපකාර වෙනවා. මේ වගේ දුක්ඛ සමුදය සත්‍ය තවත් දුකක් කොතනද කියන්නේ කියලා ওই දුක්ඛ සමුදය සත්‍යය කියලා ඒක දකින්නකොට උපායන කරන්න පුළුවන් සියුම් දැනීමක් ඇති වේවි. ඒ දැනීම දැනීම වෙනකොට තමයි තේරෙනවා මෙන්න මේ කාරණාව මොකද්ද? මේක පවතින්නේ මේ කර්ම ශක්තියක් මේ ජීවිත ශක්තියක් පවතින නිසා. කර්ම ශක්තිය ගැනීමෙන් මේක නැතිවන්නට පුළුවන්. නැත්නම් අපි ඒක බෝ කෙනෙක් කියන නිසාගතයි කියලා නැත්නම් කවුරුහරි කිව්වා කියලා ඒ වගේ මේ ජීවිතේ පවත්වන්න පුළුවන් ශක්තිය ජීවිතය තුළ තියෙන මේ ශක්තිය නැති වෙනකොටම මේක ඉදිරියම නිවිලි යනවා. පහනක් නෙවනාසේ ඔක්කොම එනවා. එතකොට තමයි තේරෙනවා සබ්බ ධම්මාන සම්මා සමුච්ඡේදජ නිරෝධේජ අනුපස්ථාන සාපඤ්ඤා සම්මස්සේ සත්‍යනාන සබ්බ ධම්මාන සියලුම දන්න නිවනක් සහිතව ඔක්කොම දන්න සම්බදෝවාමයි ඒක දෙකක් අතරේ සම්පදම්මාන සම්මා සමුච්ඡේදයේ සම්පූර්ණයෙන්ම බැරිලා නිරෝධයට නිරුද්ධ වෙලා අනුපස්සහනක නැවත නියෝපදින ආකාරයෙන් නැත්තටම නැති යන ඥානයට කියන සම්මස්තේසත් ඥානය කියලා. ඒකම දුකේ කෙලවර වෙනවා ඒකෝවන්තෝ දුක්ඛස්ස ඒකයි දුකේ කෙලවර. මේ විදිහට මේ සංගරාගයේ සම්පූර්ණ නැයි කියන තුන ඔය විදිහට කොහෙන්ම ප්‍රතිඵලයක් මේ ජීවිතේ දිනවත් කෙනෙකුට ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඒක නිසා කල්පනා කරන්න මේවා මම හිතේ කියවන අත්‍යවශ්‍ය කරනවා මේ ජීවිතේ මම බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ දේශනාව යොමු කරන්නේ අදාළවන්නේ යොමු කරන්නේ කියන. එතකොට මේ කියපු කරුණ එකපාරට කොහොමද කියලා දැනගන්න බැරි නිසා එකක් අහන්න එක කොටසක් අහන්න ඒකෙන් නැවත නැවත අවධානය යොමු කරලා ඒකකදී තියෙන සංදරාගය අයින් කරන්න ඊට පස්සේ කොටස අහන්න ඒ කොටස ගැන තියෙන සංදරාගය අයින් කරන්න බලන්න මේ විදිහට එකක් එකක් එකක් එකක් අරගෙන සමාන තීරණ ආකාරයෙන් සමාගයේ ප්‍රඥාව යම් ආකාරයෙන් දියුණා ඒ තරම් දියුණු මට්ටමට අනුවයි මේවා කෙරෙන්නේ ඇලියම් බැලීම අයින් කරන්න පුළුවන් වන්නේ මේ ඇලියම් තත්ත්වයට තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා මෝඩායක මේ ධර්මයේ කොහොමද තේරුම් ගන්නද බෑ. ඒ කියන්නේ කියන එකක් තේරෙන්නේ නම් අවබෝධ කරගෙන තමන්ගේ සිත තුළ උපදවා ගන්නට බෑ. ඒක නිසා තමන්ගේ ප්‍රශ්න මට්ටමට අනුව ඒ ධර්මයට විදිහට සංගරාජයේ ටික ටික ටික ටික ටික ටික අයින් කරගෙන යන්න මේ සියලුම සංගරාජයන් අයින් කළා නම් ඒකට කියනවා නිදහස්ත්‍රිමයේ නිස්සගමී කියලා මේ නිස්සස්මී විමුක්තමී කියන පදානාදී කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා මේ විමුක්ත භාවයට නිදහස් භාවයට පස්සනාට පස්සේ නිදහස් වුණා විමුක්ත වුණා කියලා ප්‍රඥානා සිද්ධා කියනවා එහෙම දැක්කහම මේ සංස්කාර දුකේ කෙලවර එතනයි කියලා සමාතම සංසෙන්න පුළුවන්. කලේ උපදේකලා මේකවත් වෙනවට කරන්න දෙයක් නැහැ කියලා සංසෙන්න පුළුවන්. සතන් කරන්නේ යන්න තරම් උත්සාහය කලේ උපදේකලා සීනාදාපි දාපි කරනවා ප්‍රතිසම් ධම්මතරන්නේ බ්‍රහ්මචාරී ජීවිතේ නිමතලා කියලා දැන් කියන්නත් පුළුවන් කොහොමද මේ ලක්පදින ධර්ම පාරණාවල ප්‍රතිසාරාන්තයනවා කියන්නේ අපි කතා කළේ නිස්සරණේ නිමත දහස් කියන ඒ නිදහස් වීම විස්තර කරන බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ නිසන්දේ කැමැත්ත රාගේ කැමැත්ත යම් කිසි දෙයකට ගැනීමක් කැමැත්තක් දෙනවා මේ සංහිඳීම කැමැත්ත නැති කිරීම තමයි නිස්සරණ කියන්නේ එතකොට මේ මොනවා කියලාද අපි යන්නේම කැමැත්ත කියන්නේ සමන්නේ පංචස්කන්ධේ රූපේ වේදනා සංඥා සංකාර විඥාන. ඕක කියවම අපි විස්තර කරපේ ඔක්කොම තමයි. එතකොට මේක ටිකක් විස්තර වශයෙන් මේක තේරුම් ගන්න තියෙන හැටි නිසා පුදාකාර කරලා තමයි මේ පංචස්කන්ධය කියලා ලියුම් බඳින්න ඇති කරගත්තේ බාහිර ජීවි වස්තුන් කෙරේ ජීවි සත්‍යයන් කෙරේ පවත්නා ලියුම් බඳින්න ඇති කරගත්තේ මා ප්‍රකාශ කරන අජීව වස්තුන් මේ දේවල් දරවල් යාන වාහන කාර්ය ආදී දේවල් ඒවා පිළිගෙන හරියුම් බැලීම නැති කරගන්න ඕන. පාප ලෝක, භූත ලෝක, රූප ලෝක ආදී ධර්මයන් පිළිවලින් නැති කරගන්න. නැති කරන ඊළඟ බහැට දෙන රූප කාන්තයන් සාධනා කියන ධර්මවල ඉගෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කෙරෙහිදී ඒවා නිසා පහළ සිටි ධර්ම කෙරෙහි පවත්නා වලින් බැලීම නැති කරගන්නවා. ඒක අමතරව සමාධි ධ්‍යාන සම්පත්තියෙන් ගැන ඵල සම්පත්තියෙන් ගැන තියෙන ජීවන ගැන තියෙන නියම පවා අයින් කරනවා. මෙවැනි අත්දැකීමක් ඇති කෙනෙකුට නිවන කියන එක සුඛවත් දකින්නට ගන්නවා. මේ බලයෙන් ඉඳපන් මේක තියෙනවා මේ වෙන යටයක් නෑ ගන්නට පස්සේ දවස් දෙකක කෙනෙකුට මොකක් වගේ නේද ඒකට ඉතින් ඉතිරි කියන්නේ එතකොට ඒ නිවන කෙරෙහි කියන ඇලීම බැරි මම සයින් කරගන්න ඕන ඒක අමතරව විශේෂයෙන්ම සමාජයේ ජීවිතයේ පැවැත්ම කෙරෙහි තියෙන ඇලීම දැනෙනවා සම්පූර්ණයෙන් අයින් කරගන්න ඕනේ. ඒකකට ධ්‍යානක සම්පූර්ණයෙන් නිදහස ලබන්න පුළුවන් සම්පූර්ණයෙන් නිදහසනාට පස්සේ මොකක්වත්පත් නැන්නේ අස්තික තියාගන්න පුළුවන් සදා කාලික වශයෙන්ම පහනක් වෙනවා කියන්නේ සංස්කාර ධර්මනේ පංචස්කන්ධ ධර්ම නිවාදන. ඒකම දුකේ කෙලවර වෙනවා. ඒකේ කරගන්නට ප්‍රාර්ථනා හැකියකම ලැබේවා කියලා ඒ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ දේශනාව නිම කරනවා. දෙවියන් ලැබෙන්නේ වෙන ආකාශතරතුන පාතේ ආකාශතර බුම්මතා දේවානාගා මහබුකරසුඤ්ඤං සමනෝදිතවදම දක්ෂත පාතන ආපාතතර බුම්මතා දේවානාගා මහබුකරසුඤ්ඤං සමනෝදිතවදම අනුමෝදිතාවතනක් දේශනා ආකාශකාරී සම්මතා දේවානංගාමනිකාසන සම්මෝදිතාවතනක් සම්මන් කරන්නේ ප්‍රාර්ථනා කරන ඉන්නාපින්න කන්නේ ආමෙන් බාල සමාධිය සතර සමාධිය හෝෂේ ආවිස්සපත්‍ය ඉදන් මේ පුණ්‍යං පාතවක්ඛය වන්නෝ උත්සබ්බදසා සමස්තෝ මුදින සීලං සවකත්තිනේ ගෙනියන අපසත්‍යව පරිවර්තන සේවා ඒවට සම්පදායක වශයෙන් කතා කරනවා කියන්නේ ආත්මය පදින සංකේතයක් වාස්නාවක් වේදේවා කියලා අශිර්වාද අභිවාදන සීමිතේ සම්බදාකතාවන කතාවෝ ධම්මා වන්දන කියලා වන්නා සම්බලං ආගාරෝග්‍ය සම්පත්තේ සම්බ සම්පත්තේ චේතෝ නිබ්බාන සම්පත්තේ විනාති සම්මියතෝ